චෛත්‍යයෝ ලෝකයා විසින් ආදරය කරනු ලබන්නා වූ ගරුබුහුමන් කරනු ලබන්නා වූ වැඳුම් පිදුම් කරනු ලබන්නා වූ උත්තම වස්තුහු චෛත්‍ය නම් වෙති ශාරීරික චෛත්‍ය පාරිභෝගික චෛත්‍ය උද්දේශික චෛත්‍යයි බුදුන් වහන්සේ පිළිබඳ චෛත්‍ය තුන් වර්ගයකි බුදුන් වහන්සේගේ ශරීරයෙන් ඉතිරිව ඇති ධාතු සමූහය ශාරීරික චෛත්‍ය නම් වෙයි. උන්වහන්සේ පරිභෝග කළ පාසිවුරු ආදී වස්තු හා ශ්‍රී මහා බෝධීන් වහන්සේද ඒ බෝධීන් වහන්සේගෙන් පැවතෙන බෝධීන් වහන්සේලාද පාරිභෝගික චෛත්‍යයෝය. උන්වහන්සේ උදෙසා වැඳුම් පිදුම් කිරීමට කරන ලද ප්‍රතිමා රූපයෝ උද්දේශික චෛත්‍යයෝය. සර්වඥ ධාතුන් වහන්සේලා පිරිණියා වූ තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහන කිරීමේදී සම්මස්නහර සියල්ල කිසිවක් ශේෂ නොවි කපුරු මෙන් දැවි ගියේය අස්තිහු නොදා හුණු වී කුඩා කැබලි බවට පරිවර්තනය වූහ. වෙන් නොවි ඉතිරි වූ ධාතුන් වහන්සේලා හත් නමකි. ඔව්හු නම් දලදා හතර නමය අකු ධාතුන් වහන්සේ දෙනමය ලලාට ධාතුන් වහන්සේ යන මේ ධාතුන් වහන්සේලාය විසුරුණා වූ ධාතුන් වහන්සේලාගෙන් මහත් ධාතුහු මුන් පියලි පමණ වෙති මධ්‍යම ධාතුහු කඩහාල් පමණ වෙති. කුඩා ධාතුහු අබඇට පමණ වෙති. පැහැයින් මහත් ධාතුන් වහන්සේලා රත්තරන් පැහැ ඇත්තාහ. මධ්‍යම ධාතුන් වහන්සේලා මදක් රත් පැහැ ඇත්තාහ. කුඩා ධාතුන් වහන්සේලා මුතු පැහැ ඇත්තාහ. තථාගත ශරීරයෙන් ශේෂ වූ මහා ධාතුහු දසනැලියක් පමණ වූහ. මධ්‍යම ධාතුන් වහන්සේලාද එපමණම වූහ. කුඩා ධාතුන් වහන්සේලා 12 නැලියක් වූහ. තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් ජාත වූ ඒ ධාතුන් වහන්සේලා ශාසනයාගේ ආයුෂ වූ අවුරුදු 5000ක් මුළුල්ලෙහි නොනසී පැවතී පන්දහස පිරෙන තැනදී සියල්ලම මහබෝ මැරට එක්ව බුදුරුවක් වී ප්‍රාතිහාර්ය දක්වා අතුරුදහන් වන්නාහ. ලක්දිව ධාතුන් වහන්සේලා හා පාරිභෝගික වස්තු අපගේ වාසභූමිය වූ මේ ලක්දිව බොහෝ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින්නා වූද බොහෝ පාරිභෝගික වස්තු ඇත්තා වූද සර්වඥන් වහන්සේ පරිභෝග කළ බොහෝ ස්ථාන ඇත්තාවෝද උත්තම භූමියකි මයංගන චෛත්‍යෙහි සර්වඥන් වහන්සේ විසින් සියතින්ම දුන් කේශ ධාතුන් වහන්සේලා හා පසුව ලබාගත් ග්‍රීවා ධාතුන් වහන්සේද වැඩ සිටිති. දකුණු අකු ධාතුන් වහන්සේ අනුරාධපුරයේ තූපාරාම දාගැබෙහි වැඩ සිටිනසේක. පූර්ණ රෝම ධාතුන් වහන්සේ මිහින්තලයේ සේල චෛත්‍යයෙහි වැඩ සිටිති. ලලාට ධාතුන් වහන්සේ හා කේශ ධාතුන් වහන්සේලාද සේරුවාවිල මංගල චෛත්‍යයෙහි වැඩ සිටිති. අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටිති. දන්ත ධාතුන් වහන්සේ මහනුවර දලදා මාලිගාවේ වැඩ සිටිති. සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වෙනි වර්ෂයේ සුමන සාමණේරයන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේ පරිභෝග කළ ප්‍රාත්‍රය හා ඒ පුරා ධාතුන් වහන්සේලාද මේ දිවයිනට ගෙනෙන ලදී. ඒ ධාතුන් වහන්සේලා මේ දිවයිනේ නොඑක් දිශාවල දාගැප් ආදීෙහි වැඩ සිටිති. පාත්‍රා ධාතුව ගෙන ආ බව මුත් දැනට වැඩ සිටින තැනක් අසන්නට නැත. සර්වඥන් වහන්සේ පරිභෝග කළ පටියෙන් කොටසක් අනුරාධපුරයේ 제තවන චෛත්‍යයේ පිහිටා තිබේ. තථාගතයන් වහන්සේ පරිභෝග කළ මණික් පුටුවක් නිදන් කොට නාගදීප චෛත්‍ය කරවන ලදී. නාගදීපේ පුරාණ චෛත්‍යයක් දැනට දක්නට නැත. තථාගතයන් වහන්සේ පරිභෝග කළ මිනිපඟ මිනිපළඟක් කල්යාණ චෛත්‍යයේ පිහිටා තිබෙයි. එහිම තථාගතයන් වහන්සේ පරිභෝග කළ ජල සාටිකාවක්ද ඇති බව කියති. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අනුරාධපුරයේ පිහිටා තිබේ. ලක්දිව තථාගතයන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදී සිටීමෙන් පරිභෝග කළ ස්ථානද සොලසකි. ඔහු නම් එක මයංගන චෛත්‍ය පිහිටි තැන දෙක නාගදීප චෛත්‍ය පිහිටි තැන තුන කල්යාණි චෛත්‍ය පිහිටි තැන හතර සමන්තකූට පර්වත මුදුන පහ දිවා ගුහාව හය දීගවාපී චෛත්‍ය පිහිටි තැන 7 මුතියංගන චෛත්‍ය පිහිටි තැන 8 තිස්ස මහාරාම චෛත්‍ය පිහිටි තැන 9 ශ්‍රී මහ බෝධීන් වහන්සේ පිහිටි තැන 10 මිරිසවැටි සෑය පිහිටි තැන 11 රුවන්වැලි මහා සෑය පිහිටි තැන 12 ථූපාරාමයේ පිහිටි තැන 13 අබේගිරිය පිහිටි තැන 14 ජේතවනය පිහිටි තැන 15 මිහින්තලේ සේල චෛත්‍ය පිහිටි තැන 16 කතරගම කිරිවෙහෙර පිහිටි තැන යන මේ 16 ස්ථානයෝය උපාසකත්වය ගැන දැනගත යුතු කරුණු යතෝඛෝ මහානාම බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති එත්තාවතාඛෝ මහානාම උපාසකෝ හෝති යයි වදාළ පරිදි යමෙක් බුදුන් සරණ ගියේ වේද දහම් සරණ ගියේ වේද සංඝයා සරණ ගියේ වේද එපමණින් හෙතෙම උපාසකයෙක් වන්නේය උපාසක යන වචනේ තේරුම බුද්ධ ධර්ම සංඝ යන රත්නත්‍රය කරා එළඹෙන රත්නත්‍රය ඇසුරු කරන තනත්තා යනුයි. උපාසක චණ්ඩාලයා පංචහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ උපාසකෝ උපාසක චණ්ඩාලෝ ච හෝති උපාසක මලං ච උපාසක පතිට්ඨෝ ච කතමේහි පංචහි අසුද්ධෝ හෝති දුස්සීලෝ හෝති කෝතුහල මංගලිකෝ හෝති මංගලං පච්චේති නොකම්මං ඊතෝච බහිද්දා දකිනෙයං ගවේසති තත්ථච පුබ්බාකාරං කරෝති ඉමේහි කෝ භික්කවේ පංචහි ධම්මේහි සමන්නාගතෝ උපාසකෝ උපාසක චණ්ඩාලෝච හෝති උපාසක මලංච උපාසක පතිකිට්ඨෝච මෙහි තේරුම මෙසේය මහණෙනි අංග පසකින් යුක්ත වූ උපාසක තෙමේ උපාසක චණ්ඩාලයෙක් වෙයි උපාසක මලයෙක්ද උපාසක හීනයෙක්ද වෙයි කවර අංග පහකින්දයත් 1 ශ්‍රද්ධාව නැත්තේ වේද 2 දුස්සීලෙක් වේද 3 අසන දකින දේවල හොඳ නරක දෙකින් සුභාසුබ සිද්ධි වෙතයි පිළිගන්නේ වේද හතර කෝතුහල මංගල නම් වූ අසන දකින දේවලින් සුභාසුභ වන බවම සලකා කර්මය නොසලකන්නේ වේද පහ බුදුසසුනෙන් පිටත දක්ෂිනාර්භයන් එනම් පින් පිණිස දීමට සුදුස්සන් සොයාද එහිම පළමු කොට දේද මහණෙනි මේ අංග පහෙන් යුක්ත වූ උපාසක තෙමේ උපාසක චණ්ඩාලයේක්ද වෙයි උපාසක මලයේක්ද වෙයි උපාසක හීනයේක්ද වෙයි උපාසක රත්නය පංචහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ උපාසකෝ උපාසක රතනංච හෝති උපාසක පදුමංච උපාසක පුණ්ඩරිකෝච කතමෙහි පංචහි සද්දෝ හෝති සීලවා හෝති අකොතු හලික මංගලිකෝ හෝති කම්මං පච්චේති නොමංගලං න ඊතෝච බහිද්දා දකිනිය ගවේසති ඉද ච පුබ්බාකරං කරෝති ඉමේහි කෝ භික්කවේ පංචහි ධම්මේහි සමන්නාගතෝ උපාසකෝ උපාසක රතනංච හෝති උපාසක පදුමංච උපාසක පුණ්ඩරිකෝච මෙහි අදහස මෙසේය මහණෙනි ධර්ම පහකින් යුක්ත වූ උපාසක තෙමේ උපාසක රත්නයක්ද වෙයි උපාසක පද්මයක්ද වෙයි උපාසක පුණ්ඩරිකයෙක්ද වෙයි කවර ධර්ම පහකින්ද යත් 1. ශ්‍රද්ධාව ඇත්තේ වෙයි 2. සිල් ඇත්තේ වෙයි 3. අසන දකින දේවල හොඳ නරකින් සුභාසුභ සිද්ධි වෙතයි නොගන්නේ වෙයි 4. කර්මය සලකයි මංගල්‍ය නොසලකයි 5. බුදු සසුනෙන් පිටත පිනට දීමට සුදුස්සන් නොසොයයි පළමු කොට සාසනයටම දෙයි මහණෙනි මේ ධර්ම පහින් යුක්ත වූ උපාසක තෙමේ උපාසක රත්නයක්ද වේ. උපාසක පද්මයක්ද වේ. උපාසක පුණ්ඩරිකයක්ද වේ. මෙහි පද්මයයි කියනුයේ රත් නෙළුම් මලටය. පුණ්ඩරිකයයි කියනුයේ සුදු නෙළුම් මලටය. ඇතැම්හු උදෑසන අසන්නට දකින්නට ලැබෙන දේවලින් හා කටයුත්තකට යන කලෙහි පෙරමග දක්නට ලැබෙන දේවලින්ද මිනිසයා හට සුභ අසුභ සිදුවෙතයි ගනිති. කෝතුහල මංගලිකෝ යයි කියනුයේ ඔවුන්ටය. එය බෞද්ධයන් නොපිළිගත යුත්තකි. උපාසක ගුණ 10 දසිමේ මහරජ උපාසකස්ස උපාසක ගුණෝ කතමේ දස ඉද මහරජ උපාසකෝ සංගේන සමාන සුඛ දුක්ඛේ ධම්මාදිපතේය විහෙරති යථා බලං සංවිභාග රතෝ හෝති ජින සාසන පරිහානින් දිස්වා අභිවුද්ධින් වායමති සම්මා දිට්ඨිකෝ හෝති අපගත කෝතුහල මංගලිකෝ ජීවිත හේතුපි න අඤ්‍ය සත්තාරං උද්දසිතී කායිකං වාචසිකං ච රක්ඛිතං හෝති සම්මග්ගාරාමෝ හෝති සම්මග්ගරතෝ අනුසුය්‍යකෝ හෝති නච කුහක වශයෙන් ශාසනේ චරති බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති ඉමේ කෝ මහරජ දස උපාසකස්ස උපාසක ගුණාති මෙය නාගසේන ස්තවීරයන් වහන්සේ විසින් මිලිඳු මහරජුට වදාරන ලද්දකි. එහි තේරුම මෙසේය. මහරජ මේ කරුණු 10 උපාසකයාගේ උපාසක ගුණයෝය. කවර 10ක්ද යත් මහරජ මේ ශාසනයෙහි උපාසක තෙමේ 1 සංඝයා හා සමාන සුවදුක් ඇත්තේ ධර්මය අධිපති කොට ඇත්තේ වෙයි. 2 දන් දීමෙහි ඇලුනේ වෙයි. 3. සර්වඥ ශාසනයාගේ පිරිහීම දැන එය නගා සිටවීමට උත්සාහ කරන්නේ වෙයි. 4. දුරු කරන ලද කෝතුහල මංගල ඇත්තේ සම්‍යක් දිට්ඨි ඇත්තේ වෙයි. 5. ජීවිතය නිසාවත් සර්වඥන් වහන්සේගෙන් අනිකෙකු තමාගේ ශාස්ත්‍රූවරයා වශයෙන් නොදක්වන්නේ වෙයි. 6. කාය කර්ම වාක් කර්මයන් ආරක්ෂා කරන්නේ වෙයි. 7. සමගියෙහි ඇලුනේ වෙයි. 8. ඊර්ෂ්‍යා නොකරන්නේ වෙයි. 9. අන්‍යයන් රැවටීමට සර්වඥ ශාසනයෙහි හැසිරෙන්නේ නොවේ. 10. බුදු සරණ ගියේ, දහම් සරණ ගියේ, සංඝ සරණ ගියේ වෙයි. මහණෙනි මහරජ මේ කරුණු 10 උපාසකයාගේ උපාසක ගුණයෝය. තමාගේ හා අන්‍යයන්ගේද යහපත පිණිස පිළිපන් උපාසකතුමා. යතෝකෝ මහානාම උපාසකෝ අත්තානාව සද්දා සම්පන්නෝ හෝති පරංච සද්දා සම්පදාය සමාදපේති අත්තනාව සීල සම්පන්නෝ හෝති පරංච සීල සම්පදාය සමාදපේති අත්තනාව ඡාග සම්පන්නෝ හෝති පරංච ඡාග සම්පදාය සමාදපේති අත්තනාව බික්ඛූණං දසන කාමෝ හෝති පරංච බික්ඛු දසනේ සමාදපේති අත්තනාව සද්දම්මං සෝතුකාමෝ හෝති පරංච ධම්ම ශ්‍රවණේ එක් සමාදපේති අත්තනාව සුතානං ධම්මානං ධාරා ධාරණ ජාතිකෝ හෝති පරංච ධම්ම ධාරණාය සමාදපේති අත්තනාව දතානං ධම්මානං අත්තු අත්තූප පරික්ඛී හෝති පරංච අත්තූප පරික්ඛාය සමාදපේති අත්තනාව අත්ථ මඤ්ඤාය ධම්ම මඤ්ඤාය ධම්මානු ධම්ම පටිපන්නෝ හෝති පරංච ධම්මානු ධම්ම පටිපතියා සමාදපේති එතාවතා කෝ මහානාම උපාසකෝ අත්ථිතායච පටිපන්නෝ පරහිතාය ചാති මෙහි අදහස මෙසේය 1 මහා නාමය මේ සස්නෙහි උපාසක තෙමේ ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ අනුන් ශ්‍රද්ධා සම්පත්තියෙහි පිහිටවාද දෙක තෙමේද සිල්ලත්තේ අනුන්ද සීල සම්පත්තියේ පිහිටවාද තුන තෙමේද දෙන ස්වභාවයෙන් යුක්ත වූයේ අනුන්ද දෙන ස්වභාවයෙහි පිහිටවාද හතර තෙමේද භික්ෂු දකිනු කැමති ඇත්තේද අනුන්ද භික්ෂූන් දැකීමෙහි යොදවාද පහ තෙමේද සදාම් අසනු කැමැත්තෙන් අනුන්ද දහමේ ඇසීමෙහි යොදවාද හය තෙමේද ඇසූ ධර්මයන් ධර්ණ ස්වභාව ඇත්තේ අනුන්ද දහම් දැරීමෙහි යොදවාද. හත තෙමේද ධර්ණ ධර්මයේ අර්ථ පරීක්ෂා කරන්නේ අනුන්ද ධර්මයේහි අර්ථ පරීක්ෂාවෙහි යොදවාද. අට තෙමේද ධර්මයට අනුකූල පිළිවෙත්හි යෙදුනේද අනුන්ද ධර්මයට අනුකූල පිළිවෙතෙහි යොදවාද. මහානාමය මෙතකින් උපාසක තෙමේ තමාගේ යහපත පිණිස පිළිපන්නේ වෙයි. මෙරමාගේ යහපත පිණිසද පිළිපන්නේ වෙයි. භික්ෂූන් වහන්සේ විසින් නොයා යුතු කුලය. මහණෙනි අංග නවයකින් යුක්ත වූ කුලය එනම් පවුල නොඑළඹිය යුත්තේ නම් එළඹීමටද එළඹියේ නම් වැද හිඳීමටද නුසුදුසිය. කවර අංග නවයකින්ද යත් එක භික්ෂුන් වහන්සේ දුටු කලෙහි සතුටෙන් හොන්නස්නේ නොනැගී සිටිද්ද දෙක සතුටින් නොවඳිද්ද තුන සතුටින් ආසනයක් නොදෙද්ද හතර ඇත්තා වූ දය සංගවද්ද පහ බොහෝ ඇතද ස්වල්පයක් දෙද්ද 6 ප්‍රණීත දෑ ඇතද අප්‍රණීත දෙයක් දේද 7 නොමනා කොට දෙද්ද 8 ධර්ම ශ්‍රවණයට එළඹ නොහිඳිද්ද 9 දේශනය කරන ධර්මයට සතුටු නොවේද්ද මහණෙනි මේ නවයක් වූ අංගයෙන් යුක්ත වූ කුලය නොයලඹියේ නම් එළඹීමටද එළඹියේ නම් වැදහිදීමද වැද හිඳීමටද සුදුසු නොවන්නේය. පත්ත නිකුජ්ජන කර්මය පත්ත නිකුජ්ජන කර්මය යනු නොහික්මුණා වූ ගීයන් හික්මවීම පිණිස බුදුන් වහන්සේ විසින් පනවන ලද දඬුවමකි. ඒ පළමු කොට පනවන ලද්දේ දබ්බමල්ල ස්තවීරයන් වහන්සේට බොරු චෝදනාවක් ඇති කළ වඩ්ඩන් නම් වූ ලිච්ඡවී පුත්‍රයාටය. ඒ දඬුවම පැමිණවීමට සුදුසු වරද 8ක් ඇත්තේය. එය මෙසේය. මහණෙනි අංග 8කින් යුක්ත වූ උපාසකයා හට පත්ත නිකුජ්ජන කර්මය කළ යුත්තේය. 1. භික්ෂූන්ට අලාභ කරනු පිණිස උත්සාහ කෙරේද 2. භික්ෂූන්ට අනර්ථ කිරීමට උත්සාහ කෙරේද? 3. භික්ෂූන් වහන්සේලාට ආවාසයන්හි නොවිසිය හැකිවනු පිණිස උත්සාහ කෙරේද? 4. භික්ෂූන්ට ආක්‍රෝෂ පරිභව කෙරේද? 5. භික්ෂූන් භික්ෂූන් හා බිඳවාද 6 බුදුන්ගේ අගුණ කියාද 7 ධර්මයේ අගුණ කියාද 8 සංඝයාගේ අගුණ කියාද මහණෙනි මේ අංග අටින් යුක්ත වූ උපාසකයා හට පත්ත නිකුජ්ජන ය කිරීමට අනුදනිමි පත්ත නිකුජ්ජන යන වචනේ තේරුම පාත්‍රය මොනින් නැවීම යනුයි යම් කිසි ගිහියෙක් කියන ලද කරුණු අට අතුරෙන් යමක් කළේ නම් එකල්හි සංඝයා රැස්ව කර්ම වාක්‍ය කියා ඒ කර්මය කළ යුතුය එය කලපසු ඒ තැනැත්තාහට සියලුම භික්ෂූන් විසින් පාත්‍රය මොනින් නවන ලද්දේ වෙයි. එකම භික්ෂුවකටවත් ඉන්පසු ඒ තැනැත්තා දෙන දෙයක් පිළිගත නොහැකිය. කර්මය කරනු ලැබූ උපාසක තැන නැවත සංවරයෙහි පිහිටා සංඝයාගෙන් සමාව ඉල්ලා හිටියහොත් නැවත සංඝයා රැස්ව ඒ කර්මය සංසිඳවනු ලැබේ. ඉන්පසු ඔහුට නැවත භික්ෂූන්ට සිව්පස්සේ පිළිගැන්වීමට අවකාශ ලැබේ. ගිහියන්ට බුදුන් වහන්සේ විසින් පනවා තිබෙන දඬුවම මෙපමණය. උපාසකවරුන් විසින් නොකළ යුතු වෙළඳාම් පහ. මහණෙනි, වෙළඳාම් පහක් උපාසකයා විසින් නොකළ යුත්තේය. කවර පසෙක් දෙයක් ආයුධ වෙළඳාමය, වහල් වෙළඳාමය, මස් වෙළඳාමය මත්පැන් වෙළඳාමය විෂ වෙළඳාමය යන මොහුය මහණෙනි මේ වෙළඳාම් පහ උපාසකයා විසින් නොකළ යුත්තේය